උදෑසන ධර්මානුශාසනාව අප කෙරේ මෛත්‍රී සහගතව අද උදෑසන ධර්මානුශාසනාව සඳහා අපගේ සද්ධර්ම මණ්ඩපයේ වෙත වැඩමවා වදාළ ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේ කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජනීය මල්සිරිපුර ධම්මකුසල සාමකාදයන්න් වහන්සේ අපි උන්වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව සාදුනාදනම් වාපිලිගනිමු සාදු සාදු සාදු චිත්තානුපස්සනාව පිළිබඳවයි අද ධර්මානුශාසනාව. පූජනීය මල්සිරිපුර ධම්මකුසල සාමිපාදයන්න් වහන්සේට මා ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ධර්මදේශනාව පවත්වන හැටියට. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා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 එසේ චිත්තානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිඥා දෝමනසං සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න ආසනාවන්ත පින්නතුනි පින්නතේනි මේ පින්නතුන් අද දිනේ බලාපොරොත්තු වෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයෙන් මිදලා තමගේ ජීවිතයට එකතු කරගෙන තමගේ ජීවිතය වර්ණවත් කරගන්න සපවත් කරගන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය. මේ සත්‍යාගේ පිරිසුදු වීම පිණිස භාග්‍යතුන් වහන්සේ සතර සතිපට්ඨානෙ දේශනා කළා තියෙනවා. එයි මම කොටසක් අද කෙටියෙන් මේ පින්නතුන්ට දේශනා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. චිත්තානුපස්සන. මේ හිත ගැන තමයි අද කතා කරන්නේ. ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නේ තමයි මොකක්ද මේ හිත කියන්නේ කියලා. මේ හිත ගැන තමයි අපි දැනගන්න ඕනේ. කය ගැන දැනගන්න ඕනේ. කයයි සිතයි දෙක එකතු වෙන තමයි සත්‍යය පුජ්‍යලයා කියන කෙනා හැදිලා තියෙන්නේ. කය ගැන අපි කතා කරොත් මේ කය කියන රූපය මේක රූප ගණයට අන්තර්ගත වෙන්නේ කය කියන දේ. මේ රූපේ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ. ඒත් එක්කම ඔක තියෙන වර්ණ ගන්ධ රස ඕජා කියලා තව හතරකුත්. ඉතින් මේ ධාතු හතරෙන් හැදිච්ච මේ රූපය මේ මහා වේගයකින් මේ රූපේ වෙනස් වෙනවා. වේගයෙන් ඇතිලා නැතිලා යන ඉපදිච්ච ඩායිනම් අපිට වෙන්නේ ඔක තමයි. මහා වේගයෙන් වෙනස් වෙනවා. පොඩි කාලේ තප්පරෙන් තප්පරේ මිලි තප්පරේ මිලි තප්පරේ මේ කය එක ස්වභාවයක් නැති වෙනවා තව ස්වභාවයක් ඇති වෙනවා. ඒක තමයි යථාර්ථය. එන්නේම ගිහිල්ලා අවසානට මැරෙනවා. මැරුණ පස්සේ ඉතින් තවත් අයෙක් කයක් අල්ලගෙන අයෙක් යනවා. ඉතින් මේක ඇති වෙලා නැති වෙලා යන කයක් එහෙනම් මේ කය කියන අනිත්‍ය දෙයක්. රූපේ කියන්නේ මේක. ඉතින් මේ අනිත්‍ය වූ කය වෙනස් වෙන්නේ නැහැ කියලා හිතපු ගමන් දුක ඇති වෙනවා. ඒ කියන්නේ අපි ප්‍රේමනාප ස්වභාවය නැති වෙනකොට දුකයි අප්‍රේමනාප ස්වභාවය ඇති වෙනකොට දුකයි. එහෙනම් යමක් අනිත්‍ය නම් එතන මොකක්ද තියෙන්නේ? දුක තියෙනවානේ. යමක් අනිත්‍ය නම් එතන දුකයි. එහෙනම් අනිත්‍ය දෙයක් දුක් වූ දෙයක් මගේ කියලා ගන්න වටින්නේ නෑ මේකයි. ආ වේගෙ වෙනස් වෙලා මේකක් නේ. ඉතින් මේ වාහන මාරු කර කර නිකන් ගමනක් යනවා වගේ වැඩක් තියෙන්නේ. ඊට පස්සේ මේක මගේ කියලා ගත්තත් ගන්න හොඳ දෙයක් නෙවෙයි. මොකද මේක සම්පූර්ණ දෙතිස් කුණුපයක් අසුචි වල. දැන් දැන් නේද දැන් පැහැදිලිව පේනනේ කෙස්නම් නියඳක් මේක ඇතුලේ තියෙන බකු බඩ නනම්මනම් ගත්තාම මේක අරගෙන එහෙට මෙහෙට ඇවිදලිකම කොච්චර අමාරුද නේ. එළියෙන් බුදු බඩවැල් ටිකක් තිබ්බනම් මේ උරේක වගේ දාගෙන යන්න කිව්වොත් එහෙම අපිට යන්න කියලා අඩියක් කියන්නේ තේ. නමුත් ඇතුලේ දාගෙන මෙහෙට මෙහෙට කිසි ප්‍රශ්නයක් නැතුව මානෙන් ඉඳින්න නමුත් මේක ඇත්ත දැක්කම පේනවා මේ කය කියන්නේ මේ වගේ දෙයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් ඒ වගේ මගේ කියලා ගන්න වටින්නේ නැති දෙයක් ඉතින් කයට පහර ගැහුවට පස්සේ මේ කය ගැන මේ විදිහට බැලීම කෙන්ද කියලා අපි බලන්න ඕනේ අනේ මේ කය ගැන අපි බලන්නේ හිතෙන් මොකෙන්ද බලන්නේ හිතේ දැන් ඉන්න අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ හිත කියලා කියන්නේ හිත හරියට තේරුම් ගත්තොත් හරේ ගමන පහසේ. මොකද වැඩිපුරම ප්‍රශ්න තියෙන්නේ කයටද හිතටද? හිතටනේ. එන යථාර්ථය අපි අවබෝධ කරගත්තොත් හිත කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් හිත කියන දේ අපි තේරුම් ගත්ත ගමන් අපේ ප්‍රශ්න කියලා යනවා. චිත්තානුපස්සනාව භාගතුන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ. ඒ කියන්නේ චිත්තානුපස්සනාව හිතගෙන අවබෝධය ඇති වෙනකොට අපේ ඇලීම ගැටීම දුර වෙනවා නම් අවිජ්ජා දෝමනස්ය දුර වෙනවා නම් ඉතින් එහෙනම් අපි එතන නිවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ගැන අපි අවබෝධ කරගන්න. මේ හිත කියන කාර්යය තේරුම් ගන්න පෙන්නතුනේ ඔයත් මතක තියාගන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. ඉතින් මේක එක එක විදිහට විග්‍රහ කරන අවස්ථාවල් තියෙනවා. නමුත් අපි පොඩ්ඩක් බලමු මේ හිත කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම පෙන්නතුනේ හිත කියන්නේ මෙන්න මෙතන තියෙනවා මෙතන තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. එයාට ඉස්සල්ලාම දැකපු ගමන් පේන්නේ හිතද කයද මිනිස්සුනේ. මිනිස්සුද සත්ත්වෙන්නේ කයද. හිත පේනාද? නෑ. එතකොට මේ හිත කියන්නේ ක්‍රියාකාරීත්වයකට. මේක හරියට මෙන්න මේ වගේ උදාහරණයක් ගමු අපි. දැන් අපේ රූකඩ නටවන දැකලා තියෙනන්නේ. ඒතර මේ රූකඩ නටවන කොට අර රූකඩ නටවන කෙනා ඉන්නානේ. ප්‍රධානියා එයා උඩ නැගලා නේද? මේ නිදාගෙන ඉවරලා ඒ කොටු වල නූල් බැඳලා ඒ ඊට පස්සේ ඒ කොටු වල නූල් නූල් බැඳලා පස්සේ ඒ නූල් වලින් එයා ඊට මේට ඊට මේට අර කොටු ටික නෑනකොට ඒ නූල් වලින් අර අතපය අර කුරුකඩ වල නැටෙනවා නේ. ඒ විදිහට රුකඩේ නැටෙනවා. එහෙනම් අපිත් තියෙනවා තමයි රුකඩ. කවුද අපේ රුකඩ නටවන්නේ කියන? රුකඩේ තමයි කය නටවන්නේ කවුද? හිත. ඒවත් මෙතෙන් ආවෙත් මොකෙන්ද? ඔය ඉඳලා ඉන්නේත් මොකෙන්ද? හිතකේ. කවුද කියන්නේ ඒක කරන්න කියලා? හිතන්නේ. ඒතර කය හිත මෙහෙට කරන්නේ ඉඳගන්නේ හිටගන්නේ ඇවිදින්නේ මේ ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ මොකෙන්ද? හිතේ. ඒතර මේ හිත කියන එක හැදෙන්නේ කොහොමද කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. ඒක ඇත්තටම හිතානුව වැඩ කරන රූපයක් තමයි මේ කය කියලා කියන්නේ. ඉතින් හිත කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තාම වැඩ කරන්නේ නැහැ. ඒකෙන් නැතන දෙයක් නෑ මෙතන ඇත්තටම. හිත කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තා. හිත හැදෙන්න අපි ළඟ තියෙන ඕන මෙන්න මේවා ටික එකතු වෙලා තමයි මේ හිත හැදෙන්නේ. මොන බලා ගන්න, අහගන්න. අනේ අපි ගාව තියෙන ආධ්‍යාත්මික රූප හය. මොනවද තියෙන්නේ? ආධ්‍යාත්මික රූප හය. ඇස තියෙනවා, ඊළඟ කන තියෙනවා, ඊළඟ ගමන ගාව. ඇස කන ඉව හිසිහිවම් කරනකොට පැහැදිලි වෙන ඇස කන නාසය දිව ඊළඟ කයයි මනයි. ඒතර මන කියන්නේ ආයතනයක්. මෙතනදී මන කියන්නේ මොකද්ද? ආයතනයක්. මොකද සිත කියන එක සමහර තැන්වලදී මේ මන කියන්නේ හිත කියලා සඳහන් වෙනවා. නමුත් මේ විග්‍රහයත් අපි ඒක පොඩ්ඩක් පැත්තකින් කියලා හොඳට අහගෙන ඉන්න මේ මොකද්ද කියන්නේ කියලා. ඒතර මන කියන්නේ කියන මනායතනය. ඒක මන කියන්නේ මොකද්ද? ආයතනය. ඒතර ඇස කන නාසය දිව කය නම් පේනවා. මන පේන්නේ නැහැ. ඒ මනක් මේක ඇතුලේ බැහැගෙන තියෙන තවත් රූපයක් මේකේ ලේ ධාතු ආශ්‍රිත කරගෙන වර්ධේවස්ති ලේ ධාතු ආශ්‍රිත කරගෙන මේ කය පුරාම පැතිරලා තියෙනා වූ නිකන් සුකුම රූපයක් කියලා හිතාගන්නම දැන් අර තියෙන අපේ ඇස්ට්‍රල් බොඩි කියලා කියන්නේ මනෝකාය කියලා කියන ආන් ඒ වගේ එකක් කියලා හිතාගන්න අපිට පේන්නේ තියෙන මේ මේකක් හිතාගත්තට තමයි නෑ ඉතින් මේ මනෝකාය පුරා මේ ලේ ධාතු ආශ්‍රය කරගෙන ඉතින් ලේ හැමතැනම තියෙනවද නැන්නේ තේරෙන්නේ නම් මුළු කය පුරාම ඒක තේන්න ඕනේ නේද? එතකොට පැහැදිලිව පේන ඔන්න මන කියන එක. එතකොට මොලේ හැර දේවස්තු ආධාර කරගෙන තමයි ප්‍රධාන වශයෙන් ඒවා වැඩ කරන්නේ. මන කියන එක. එතකොට ඒ මන ඇස කන දිව නාසය කය මන කියන ඒවා කියන ප්‍රසාද ස්වરૂපය. මොනවද තියෙන්නේ? ප්‍රසාද. දැන් ඒ තියෙන චක්කු ප්‍රසාදය කියලා. ඔය ඇතුලේ තියෙනවා ඇහැ පේන මේ නිකන් මුන්දෑයක් වගේ එකක්. ඒකෙන් තමයි මේ තට්ටු කීපයක් තියෙන ලේයර් වගේ තියෙන ඒවා ඒවට තමයි අර ඉස්සරහා තියෙන රූපය දෙන්නේ. එතකොට ඇහැ හරියට චක්කු ප්‍රසාදේ නැති කෙනාට ඉස්සරහා තියෙන එක රූපයක්වත් පේන්නේ නැහැ. දැන් මෙතන තියෙන මේ කොළ කෑලි මේ තියෙන ඒවා Taman ඉස්සරහා ගෙදර දොරේ ඉස්සරහා තියෙන ඒවා ඔය ඇහැට ඇදිලා එන්න නම් ඇහැ හොඳ ආකාරයෙන් තියෙන්න ඕනේ. අන්ධයාට මොකක්වත් පේන්නේ නැහැ. ඒතර කණේ තියෙනවා නිකන් හරියට කම්බරේ කියලා කියන්නේ නිකන් ඒක නිකන් ගොළු බෙල්ලෙක් කියලා ඒ වගේ ස්වභාවය ඔබේ තියෙන පොඩි කෙඳි වගේ කවකට තමයි ශබ්ද ඇවිල්ලා වදින්නේ. ඒතර කනට එන්නේ මොන රූපද? ශබ්ද රූප. ඇහැට එන්නේ මොන රූපද? වර්ණ රූප. ඇහැට එන රූප වලට කියනවා මොනවාද? වර්ණ රූප. ඇහැට කනට ඊළඟ නාසයට එනවා මේ නහයේ තියෙන ලොකු රයක් වගේ එකක් ඇතුළේ ඒකට තමයි අර තේන මේ ගන්ධය ගඳ සුවඳ දැනෙන. ඒකට දැනෙනවා. ඒ චූටි පෙවුන දැන් මල් ගහක් ළඟින් යනකොට නේද අර චූටි අංශ වෙලා නැහැට වදින්නේ. නැත්නම් වදින්නේ නෑනේ. අසුචි ගොඩක් ළඟින් යනකොට තමයි මේ මත්ත ගඳ මල ගඳ එන්නේ නැහැට එන්නේ අර චූටි අංශ නැහැට ඇවිල්ලා වදිනවා. ඊළඟ දිව දිවෙත් තියෙනවා ඒ රස දැනෙන ප්‍රදේශයන් ඒ තැනට තමයි ඒ ස්පර්ශ වෙනකොට ඔන්න දිවට රස කියන එක දැනෙනවා. කයට දැනෙන මොනවාද ස්පර්ශය? දැන් කයට සීතල දැනෙනවා රස්නේ දැනෙනවා. ඒ ඊළඟ මధుරෝ කනවා දැනෙනවා. මොනවාරි ස්පර්ශ වෙනකොට දැනෙනවා. ඇඳුම් ගෑවෙනකොට, මේ සත්තු ගෑවෙනකොට මේ දැනෙනවා. ඒකට කියනවා පොට්ටබ්බ රූප කියලා. මොන රූපද? පොට්ටබ්බ රූපේතර මනට එනවා ඊළඟට දැන් කයේ දැනෙන්නේ කොහාටද? හමට දැනෙනවා. දැනෙනනේ අභ්‍යන්තර වශයෙන්ුත් දැනෙනවා. අභ්‍යන්තර වේදනාවක් දැනෙන බඩ වේදනාවක් නම් මන ඒවත් ඒවා තමයි. දැනෙන්නේ නැති තැන් තියෙනවා. කය කෙස් වලට, ලොම් වලට, නියපොතු වලට දැනෙන්නේ අනිත් ඔක්කොටම දැනෙනවා. ඒක පැහැදිලිනේ. නියපොතු කපනකොට කියන්නේ ඇත්තටම නියපොතු වලට එහෙම දාවන නියපොතු කපන්න බෑ කෑගෙනවා. හැබැයි දත් වලට දැනෙනනේ. දත් පනව කනකොට කෑ ගන්න පේන ඒකේ තියෙනවා ඒවා දැනෙනවා. අර මේ නියපොතුයි කෙසොයි ලොම්ුයි දැනෙන්නේ නැහැ. එතකොට මන කියලා එකක් තියෙනවා මන කියන ආයතනේ මේ මනට එන්නේ ධම්ම රූප. මොන රූප දෙන්නේ? ධම්ම රූප. කොට ඇහැට එනවා වර්ණ රූප, කාන්ට එනවා ශබ්ද රූප, නහයට එනවා ගන්ධ රූප, දිවට එනවා රස රූප, කයට එනවා පොට්ටබ්බ රූප, මනට එනවා ධම්ම රූප. ඒතර මනට එනවා ධම්ම රූප කියලා කියන්නේ දැන් මොන ධම්ම රූප කියන જાතියක් පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඊ අපි අපි දන්නේ ඊයේ අපි පපඩම් කෑවා කියලා. ඊයේ පපඩම් කෑවා නම් මේ පපඩම් කනකොට ඇහෙන් දැක්කනේ අපි. ඒතර කාණ්ඩ කරස් දාලා සද්ද ආවනේ. නහයට සුවඳ ආවනේ. දෙවට රස ආවනේ ඊයේ. ඊයේ එතකොට පපඩම අල්ලනකොට දැවුණානේ. අද ඒක පපඩමක්වත් නැතුණාට ඒ ටික මතක් කරන්න පුළුවන් නේද? මතක් කියලා ඉන්නේ. එහෙනම් අතීතයේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගත් ඒවා නැවත මතක් වෙනවා නම් ඒකට කියන මොන රූපද? ධම්ම රූප. ඒතර හෙට මම මෙහෙම කරනවා කියලා හිතන ඒවත් මොනවාද ඒවා? ඒවා ධම්ම රූප. ඒකට කියන්නේ මොන රූපද? අනාගත ධම්ම රූප. අනාගත ධම්ම රූප. ඉතින් මෙන්න මේ විදිහට වර්තමානයේ දැන් ඉඳගෙන ඉන්නවා, හිතගෙන ඉන්නවා ඒවත් ඒ ධම්ම රූප වලින් තමයි එන්නේ. එතකොට දැන් පෑවිදේ පේන මේ පින්නතුන්ට ලස්සන දෙයක්. මොකද්ද දෙකක් එකතු වෙලා තියෙනවා. මොකද්ද ආධ්‍යාත්මික රූපයි බාහිර රූපයි. මොකද්ද ආධ්‍යාත්මික රූප? ඇස, කන, නාසය, දිව, කය, මන. බාහිර රූප නැහැට ගෝචර වෙන වර්ණ රූප, කණ්ඨ ගෝචර වෙන ශබ්ද රූප, නායට ගෝචර වෙන නේද ගන්ධ රූප, දිවට ගෝචර රස රූප, ඊළඟට කයට ගෝචර පොට්ටබ්බේ, මනට ගෝචර වෙන ධම්ම රූපයි. එතකොට දැන් 6 6 කීයක් තියෙනවද? මෙලා සූත්‍ර පිටකයේත් එක්ක දැන් ඔන්න එතන රූප දෙය ප්‍රධාන දෙකක් අර ආදී ආත්මික රූපයේ තියෙන ප්‍රසාදයට අර බාහ්‍ය රූප ඇදෙනවා. ඒකයි වෙන්නේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙනම් කණ්ණාඩියක් ගත්තොත් එහෙනම් කණ්ණාඩිය ඉස්සරහටත් අර රූප ටික ඇදෙන්නේ. ඒ වගේ තමයි ඇහැටත් ඉස්සරහටින් රූප ටික ඇදෙනවා. ආන් ඒ වගේ ඇදෙන හැබැයි රූපේ තියෙන මොකද්ද ඇදෙන්නේ? වර්ණේ පමණයි. වර්ණේ විතරයි. එහෙම අනිත් ඒවා ඇදුනොත් එහෙම හොඳට තියෙයි. දැන් ඇදුනොත් එහෙම අර කාන්දන් වගේ ඇවිල්ලා වදින්න ඕනේ. එහෙම වදින්නේ නැහැ. ඇදෙනවා වර්ණේ ඇදෙනවා. දැන් දෙකක් එක තියෙනවා. මොකක්ද එකතු වෙන්නේ? දෙකක්. මොකක්ද එකතු වෙන්නේ දෙක? ඇහැයි වර්ණ රූපයයි කනයි ශබ්ද රූපයයි නහයයි ගන්ධ රූපයයි දිවයි රස රූපයයි කයයි පොට්ටබ රූපයයි මනයි ධම්ම රූපයයි දෙක එකතු වෙනවා බුදුපියාණන් දේශනා කරනවා දෙකක් එකතු වෙනකොට තුන්වෙනි හට ගන්නවා කියලා දයන් පටිච්ච විඥානං සම්භෝති දෙකක් එකතු වෙනකොට තුන්වෙනි හට ගන්නවා ආන්ගේ තුන්වෙනියට කියනවා විඥානය කියලා මොකද කියන්නේ විඥානය විඥානය කියන්නේ එතකොට මේක හිත නෙවෙයි විඥානය කියපුවාම මෙතන ඇත්තටම විඥානය කියලා කියන්නේ ශක්තියක්. හිත හදා ගැනීමට විඥානය අනිවාර්යෙන් අවශ්‍යයි. නමුත් විඥාණයට තනියම හිතක් හදන්නේ බැහැ. එන විඥාණයට හිතක් හදන්න මොකද වෙන්නේ? විඥානය ඇති වෙන්නේ කොහොමද? රූප දෙක එකතු වෙනවා. එකතු වෙනකොට තමයි හටගන්නේ. මේක පැත්තක ගිනි පෙට්ටිය තියෙනවා. අනිත් පැත්තේ ගිනි කූඩ තියෙනවා. මේ දෙක එකතු වෙලා ගහනකොට ගින්දරක් හටගන්නවා නේ. ඒ ගින්දර තිබ්බ ගිනි පෙට්ටියේද ගිනි කූරේද? ඒ ගින්දර තිබ්බ ගිනි පෙට්ටියේ ගිනි කුරේද? ගිනි පෙට්ටියේ තිබුණෙත් නෑ, ගිනි කුරේ තිබුණෙත් නෑ. මොකෙත් තිබුණේ මේ දෙක එකතු වෙච්ච නිසා තමයි ගින්දර හටගත්තේ. එහෙනම් මේ දෙක එකතු වෙච්ච නිසා හටගත්ත ගින්දරක් තමයි දැන් තියෙන්නේ. ඒකට කියනවා එතකොට ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපය එකතු වෙච්ච උන නිසා හටගත්තා වූ දෙයක් වෙනවා. ඒකට කියනවා විඥානය. විඥානය කියන එකේ තේරුම තමයි දැනුවත් වෙනවා කියන එක. මොකද තේරුම දැනුවත් වෙනවා. මොනවද දැනුවත් වෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස මේවා දැනුවත් වීමේ ශක්තියක් එතන තියෙන විඥානේ. දැන් අයත් බලන්නකො මේ මංගත් මගේ අතේ තියෙන දැන් මේ අහන අයත් බලන්න තමන් ඉස්සරහා තියෙන රූපයක් මොකක් හරි. පේනවනේ මොනවාට ගියක්? දැන් මේ රූපේ දිහා බලන්නකො තමන් ඉස්සරහා තියෙන ඒ රූපේ දිහා බලනකොට මොකද වෙන්නේ? ඇත්තන්ගේ ඇහැයි මෙතන දුන වර්ණ රූපය දෙක එක තියෙනවා. දැනුවත් උනේ දැන් ඇහැද එහෙම නැත්නම් වර්ණ රූපෙද මේ ඉස්සරහා තියෙන රූපෙද දැන් වල දැනගත්තේ. දැනගත්තුනේ. ඉස්සරහා තියෙන රූපය මිසක් ඇහැ ගැන නෙමෙයි. මේ රූපය ගැන දැනුවත් වුණා. මේ ශක්තියට කියනවා මොකද්ද? විඥානය. දැන් තුනක් එකතු වෙලා තියෙනවා. කීයක්ද එකතු වෙලා තියෙන්නේ? තුනක්. එතකොට මොකද්ද තුන? ඇහැයි වර්ණ රූපයයි විඥානයයි. ඒ විඥානය රහත් එක්ක හටගත්තේ ඉන්න නමක් දානවා. ඒකට චක්කු විඥාන කියලා. ඒකට තමයි චක්කු විඥාන කියලා. ඒතර චක්කු විඥාන කියලා දැම්මට එක විඥානයේ තියෙන්නේ. හටගන්න තැන අනුව තමයි අර ඒ ආධාර කරපු ඉන්ද්‍රිය අනුවකට නමක් දානවා. එහෙනම් චක්කු විඥානේ කනනම් සෝත විඥානේ කියලා. ඒතර විඥානය කියලට බයෙන්නේ මොකද විඥානය කියන්නේ? විඥානය කියන්නේ දැනුවත් වුණා. රූපය දැනුවත් වුණා. ශබ්දය දැනුවත් වුණා කියන ශක්තිය. දැන් තුනක් එකතු වෙලා තියෙනවා. මේ තුනේ එකතුවට කියන බුදු පියාණන්ගේ තින්නා සංගති පස්ස. තුන එකතුවට මොකද්ද කියන්නේ? පස්ස ස්පර්ශය. එහෙනම් පස්ස පත්‍ය වේදනා නේද? එහෙනම් සංඥා, චේතනා, මානසිකාර ඔන්න නාම ධර්ම ටික හට ගන්නවා. නාම කියලා කියන්නේ අරමුණ නැමෙන චෛතසික සමූහයක්. අභිධර්මයේ 52ක් තියෙනවා. නේද? නමුත් මේකේ අවම වශයෙන් සූත්‍ර පිටකේ පහක් වෙනවා අභිධර්ම හතක් වෙනවා. ඉතින් අපි පහ ඉගෙන ගමුකෝ මූලිකය ඇති. මොනවාද එතන තියෙන්නේ නම් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර මේ හිත ගැන අවබෝධ කරගන්න හිත ඇතුළේ මොනවා තියෙන කියලා දැනගන්න මේක තමයි මේ පෙන්වන්නේ. ඒකට බලාගෙන ඉන්නවා කියන තැන තමයි මේ තියෙන්නේ මේක. මේ රූපේ දිහා බලා ඉන්නවා. මොනවාද තියෙන්නේ? ඇහැ තියෙනවා, වර්ණ රූපේ තියෙනවා, චක්කු විඤ්ඤාණය තියෙනවා. මේ තුන එකතු නම් ස්පර්ශය. එනම් වේදනා, සංඥා, චේතනා, මනසිකාර. වේදනාවෙන් තමයි මේකට මනාප නම් සුඛයි කියලා අල්ලනවා. අමනාප නම් දුකයි කියලා ගන්නවා. සමහර ඒවා මනාපත් නැහැ, අමනාපත් නැහැ තමයි දුක්ඛම සුඛයි. සංඥාවෙන් තමයි මේක වටාත්තක්, මේක අහවල් එකක්, බෝතලයක්, පෙට්ටියක් කියලා හඳුන ගන්නවා. ඒක තමයි සංඥා. චේතනාවෙන් තමයි වැඩේ කරගන්නේ අපි. මොකද්ද වැඩේ කරගන්නවා කියලා කියන්නේ කර්ම හදා ගන්නවා. චේතනාවෙන් මොකද කරන්නේ? චේතනාම් වික්කරේ කම්මං හදාන. මේක දිහා බලාගෙන අර දෙවෙනි වේදනාව වේදනාවට මනාපන සුඛයිනේ සුඛයි නම් ඇලීලා මේක දිහා බලනවා නැත්තම් ගැටීලා මේක දිහා බලලා ඉන්නවා නැත්තම් අදුක්කම සුඛයෙන් මේක දිහා බලලා ඉන්නවා රස්තනයි හොඳයි මනමයි අපේ ගෙදර ගෙනිච්චනම් හොඳයි කියලා ඒ රූප දිහා බලන්නේ ආනික තමයි කියන්නේ ඒක මනාපයෙන් බලා ඉන්න ඒක අමනාපයෙන් බලා ඉන්න. ඒතර මනාපයි කියන්නේ එතන අවිද්‍යාවට යනවා නැත්තම් අමනාපුනොත් දුමනසට යනවා. දැන් කෙලස් නෙවෙයිද? අවිද්‍යාව නම් කෙලසයක් ව්‍යාපාද වෙනත් කෙලෙසයක්. මනසිකාරය මොකද්ද කරන්නේ? මේ ඔක්කොම එකතු කරලා වැඩ කරනවා. වැඩ කරනවා කියලා කියන්නේ ස්පර්ශ වුණාම වුණ ගමන් වේදනා සංඥා චේතනා ඔය ඔක්කොටම යොමු කරලා හරියට අර බෙල්ට් එකක් දාලා වගේ මේ කට්ටිය ඔක්කොම එකතු කරලා කරකවන. හැබැයි කරකන්නේ හොඳ පැත්තට නෙවෙයි. කොහොමද කරකන්නේ? යෝනිසෝ මනසිකාරයද සාමාන්‍ය ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ අයෝනිසෝ මනසිකාරයද? අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වෙනවා නම් අපි කවුරුත් හතරක් පායට යන්නේ නෑ. එහෙනම් මේ සසරේ අපි යනකොට අපේ හිත ස්වභාවිකව වැඩ කරන්නේ කාටද? අකුසලයේ පැත්තට. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරය යනවා. ඉතින් මෙන්න මේ දිහා බලාගෙන ඉන්නකොට මේ කතන්දරේ ඔක්කොම වෙලා නේද? ඇහැ තියෙනවා වර්ණ රූපය තියෙනවා චක්ක විඥානය තියෙනවා නාම ධර්ම ටික වැඩ කරනවා මේක දිහා බලලා ඉන්න ඕනේ ක්‍රියාවලියට තමයි හිත කියන්නේ මෙතන කොතනවත් තනක් තියෙනවද දැන් හිත තියෙන තැන නෑ නේද? හිත කියලා කියන්නේ මෙන්න මේ ආධ්‍යාත්මික රූපයි බාහිර රූපයි විඥානයයි නාම ධර්මයි ක්‍රියාත්මක වෙන යම් කිසි තැනක් තියෙනවා නම් ඒ ක්‍රියාකාරීත්වයට තමයි හිත කියලා කියන්නේ. එහෙනම් මේ ක්‍රියාකාරීත්වය තුළ එක්ක අපි බලාගෙන ඉන්නවා. නේද? බලාගෙන ඉන්නකොට ඒක සිද්ධ වෙනවා. අහගෙන ඉන්නකොට වෙන්නේ කණයි ශබ්දයයි නේ. එතකොට මොනවාරි දැන් ස්පනයි ශබ්දයයි මේ දෙක එකතු වෙනකොට හදගන්නා විඥානය. මොකද ඒ විඥානය කියන්නේ සෝත විඥානය. පෙන්නා සංගතිකස්ස තුනක් එකතු වීම ස්පර්ශයයි. වේදනා, සංඥා, චේතනා, මනසිකාරණ නාම ධර්ම ටික හටගත්තා. තව අභිධර්මයේ විදිහට ජීවිතේන්ද්‍රිය ජීවත් වෙන්නත් ඕනේ, එකග වෙන්නත් ඕනේ ඒවා තියෙනවා. ඉතින් මෙතනදී මොකද වෙන්නේ? වේදනාවෙන් අපි සින්දුවක් අහනවා කියලා හිතන්නකො. ඔයාට සින්දුවම නන්නේ නේද? ඈ සද්ධාන්න දැසින් දානකොට සමහර එකක් කැමති නේද? මනාපන මොන වේදනාවද? සුඛ වේදනා. අමනාප සින්දුවක් අහනවනේ දුක් වේදනා. ආ ඒක තමයි. මනාපත් නෑ සමහර ඒවා අමනාපත් නෑ. ඒතර අදුක්ඛම සුඛ. මේ මේ සින්දු අහවල් ගායකයාගේ අහවල් කෙනායි කියලා හඳුනාගන්නේ අර සංඥාවයි. චේතනාවෙන් තමයි ශානියම සින්දු හොඳ සින්දු කිය කිය දෙකට ඕනනම් තවත් ඉතින් හිත හදාගෙන හිත પરම්පරාවක් හදාගෙන බෙරච් කරලා සින්දුව කටිනුත් අර කේ කියන්නේ. දැන් මේ යන්නේ කොහෙද? එහෙම කේ කියනකොට යන්නේ කොහෙද? අවිජ්ජාවේ දුන්නස සසර යනවද නැද්ද? මේ සසර යනවද යන්නේ? ඔය ඔය කතාව සසර යනවා. ඉතින් ඕක තමයි උඩුගම් බලා පේන්නන්න තියෙන්නේ. එතකොට දැන් මෙහෙම වෙනකොට මෙතන සම්පූර්ණයෙන් මොකද වෙන්නේ පින්නතනේ මානසිකාරයේ ක්‍රියාත්මක වෙන්නේ අයෝනිසෝ අයෝනිසෝ මානසිකාරය එතකොට දැන් මේ යෝනිසෝ කරන්න මොකද්ද කරන්න ඕනේ? අර ඇහෙනකොටම මේක සිතක ක්‍රියාකාරීත්වයක් පමණයි කියලා දැක්කම නැවතන නේද සිතක ක්‍රියාකාරීත්වයක් කියලා විතරයි දැක්කම එහෙම නෑනේ. අපි බලමු අනිත් ටිකක් හැදෙන්නේ ටික කලින් එන මහාන කොටත් එහෙම වෙනවා. නහයෙන් ගඳ සුවඳ එනවා. නහයට ගඳ සුවඳ එනවා. දෙකක් එකතු වෙනවා. මොන විඥානයද හටගන්නේ? ගාන විඥානය. ගාන විඥානය. ඒතර තින්න සංගතිපස්සෝ. වේදනා, සංඥා, චේතනා, මනසිකාර ඔන්න නාම ධර්ම ටිකක් හටගත්තා. සමහර ගන්ධයන්ට ගඳ කියපුවම ගඳ සුවඳ දෙකට මනාපද නැද්ද? මනාපයි. සමහර ඒවාට අමනාපයි. එතකොට මේ ගන්ධය මල් සුවඳක්ද අසුචි ගන්ධක්ද කියලා අඳුනගන්නේ මොකෙන්ද? චේතනාවයි. සුඛයි දුකයි ඕන එක සඳර ගන්නවා වේදනාව එතනදී ඒ ගඳ සුවඳ අපේ චේතනාවේ මෙන්න මේ අහවල් මල් සුවඳ අහවල් අසුචි ගඳ මේ විදිහට අපි අඳුන ගන්නවා චේතනාවෙන් කරන්නේ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි බලලා ඉහළට අදිනවා නේද අපි. ආ ඒක තමයි චේතනාවෙන් කරන්නේ. හා සුවඳ පුදුම සුවඳක් තියෙන කියලා ඇද ඇද ඉන්නේ ආ ඒක තමයි. අපෝයි ගඳ කී කියත් අදිනව නේද? ඈ දෙකම එකයි. ඇද්දත් කොහොම ඇද්දත් ඒක චේතනාවෙන් ක්‍රියාත්මක වෙනවා. එක්ක අවිජ්ජා එක්ක ව්‍යාපාද. ඒතර දෙකක් තියෙනවා මෙතන. ඊළඟට අ පැහැදිලිව පේනවා එතනදී එහෙනම් චේතනාවෙන් තමයි එහෙම කරන්නේ මානසිකාරයෙන් කරන්නේ මේ ඔක්කොම වැඩ කරගෙන යනවා. ඉතින් ගඳසුවඳ එදිනවා කියන කොටත් ඒ සිද්ධිය සිද්ධ වෙනවා. හොඳයි. ඊළඟ තියෙන රස විඳිනවා. අන්න දිවයි රසය එක තියෙන මොනාරි කෑමක් තියෙනවා. Taman කැමති කෑමක් තියෙනවා කියලා හිතන්නත්. ඈ කරවිලයි පරිප්‍රේතියි. දැන් අපි හිතමු කෙනෙක් කරවිල වලට දැන් ස්පර්ශලන් තියෙන දිව ජීව විඥානය හට ගන්නවා. දිවයි රසය එකතු වුණාම ජීව විඥානය. දේව විඥානය කියලා කියන්නේ අර රස පිළිබඳ දැනුවත් වීමේ ශක්තිය. ස්පර්ශ වුණා පස්ස වේදනා වේදනාව මොකද කරන්නේ? මේකට මනාපණං පරිප්පලට මනාපණං මන වේදනාව සුඛයි. කරවිල වලට අනවනාපණ දුකයි. පරිප්පේ කරවිලයි කියලා පරිප්පේ කරවිලයි කියලා අඳුනගත්තම කියන්නේ චේතනාවයි. මේ මේ සංඥාවයි. චේතනාවෙන් කරන්නේ කොහොමද? මම කැමති නම් කැමැත්තෙන් ආ නියම පරිප්පු කියලා මොකද කියන්නේ? රසින් කාගෙන යනවා. අපෝ කරවිල තමයි අදත් වේලා තියෙන්නේ කියලා බැන බැන කනවා අකමැත්තේ. ආංග තමයි අකමැත්තෙන් කන කියලා. මනසිකාරයෙන් කරන්නේ මේ ඔක්කොම වැඩ කරන්නේ. මේක තමයි වෙන්නේ. එතකොට රස විඳිනා කියන සිතක් එතන සකස් වෙනා නේද? එහෙනම් රස විඳිනා කියලා කියන්නේ හිත සකස් වෙන බියෙන් විතරද? නෑ දිවත් ඕනේ, රසත් ඕනේ, විඥානයත් ඕනේ, නාම ධර්ම ටිකක් ඕනේ. ඔන්න ඒ හිත තමයි තියෙන්නේ. ඊළඟට අනෙක් එක තමයි දිව අනිත් එක ඇස කන නාසය දිව නේද? දැන් ඒක කතාවේ යන තියෙනවා කයනේ. දැන් කයයි මොකක්ද දෙන්නේ අනිත් පැත්තට? පොට්ටම්බ රූපේ. දෙක එකතු වෙනවා. එතකොට කාය විඥාණයට ගන්නවා අර පොට්ටබ්බේ ගැන දැනවත් තියෙනවා. කාය විඥානය. ඒතර කාය විඥානය හට ගන්නකොට මේ මේක තමයි සීතල, මේක තමයි රස්නේ. මේ ඕන එකක් අපි මේ විදිහට අඳුනගන්න මේ දැනුවත් වෙනවා. දැනුවත් වෙනකොට ස්පර්ශය එතන පස්සේ වේදනාවෙන් කරන්නේ මේකට මනාපනම් සුඛයි, අමනාපනම් දුකයි. රස්නේ වෙලාවකට සීතල, මනාපද අමනාපද? මනාපයි නේ. රස්නේ වෙලාවට තවත් ප්‍රශ්නාවක් තියෙනවා ඒකම නාපයි. එතකොට දුක් වේදනා. අදුක්කම සුඛත් වෙනවා. මනාපත් නැහැ. අමනාපත් නැහැ සමහර වෙලාවට. දැන් ඒකට මම උදාහරණයක් කියන්නම්කො. දැන් අර ඉස්සලා කැම ගැන බලන්නකො. හැම වෙලේම පරිප්පු කන්න කැමති කෙනාට පරිප්පු සුඛ වේදනා. කරවිල කන්න අකමැති කෙනාට කරවිල දුක් වේදනා. හැමදාම කන බත් සපත් නැහැ. දුකක් නැහැ කනවා නේද? ඒක තමයි අදුක්කම සුඛාන් වගේ අදුක්කම සුඛයට ගන්න උදාහරණයක්. ඉතින් මෙතනත් එහෙමයි කයටත් ඔයගේ කැමතිත් නැහැ අකමැතිත් නැහැ ඒවා වේදනක් තියෙන. එතකොට වේදනා තියෙනවා සංඥාවෙන් තමයි මේක රස්නද සීතලද මధుරවා කනවාද මොකද්ද කියලා හඳුනා ගන්නවා. චේතනාවෙන් කරන්නේ මේ ඔක්කොම වැඩ කරවන. වැඩ කරන චේතනාවෙන් කරන්නේ ඇත්තටම මේ ඒ කියන්නේ චේතනාවෙන් කරන්නේ මේ ආනියමයි හොඳයි කියලා මේ ලස්සනයි හොඳයි මනෝයි කියලා අපි අර අය ගත්තා වගේ මෙතන හරි හොඳ ස්පර්ශයක් කියලා විඳින්නේ. ආනියක තමයි චේතනාව වෙන්නේ. මානසිකාරයෙන් කරන වැඩ කරන එක. චේතනාවේ මේ වැඩ කරවන්නේ ඔක්කොම ටික මානසිකාරය. එතකොට මේ ටික වැඩ කරනකොට ආන් අපිට මොනහරි ස්පර්ශයක් දැනෙනවා කියන සිතක් සකස් වෙනවා. ඊළඟ අන්තිම සිත තියෙනවා මොකද්ද? මනත් එක්ක තියෙනවා. මනයි ධම්ම රූපය එනවා. මන විඥානය සකස් වෙනවා. දැන් තුනක් තියෙනවා. ඒකට කියනවා තින්නම් සංගති පස්සෝ. වේදනා සංඥා චේතනා මනසිකා වේදනාවෙන් කරන්නේ මේකට මනාපනං සුඛයි අපන අනමන අමනාපන දුකයි මනාපතමනමත් නැත්නම් අදුක්කම සුඛයි සංඥාවෙන් කරන්නේ මේක මොකද්ද කියලා නේද හඳුනා ගන්නවා මේක මොන විදිහේ චේතනේ මිසිතුවිල්ලක්ද නැත්නම් ධම්ම රූපයක්ද චේතනාවෙන් කරන්නේ කැමති නම් කැමැත්තෙන් හිත හිතා ඉන්න අකමැති නම් අකමැත්තෙන් ඒක හිතනන්නේ ඇත්ත වැඩිපුර හිතන්නේ අකමැති දේවල්ද කැමති දේවල්ද දෙකම හිතනවා නේද හිත හිතා ඉන්නේ ඔක තමයි කැමැත්ත නැති දෙනවා අකමැත්ත නැති දෙනවා. මානසිකාරයෙන් කරන්නේ මේ ඔක්කොම වැඩ කරවල ක්‍රියාත්මක වෙන එක. එනවා හිතනවා ඒකට ඇවිදින කොටත් එනවා කැමැත්තෙන් ඇවිදිනවා කැමැත්තෙන් ඇවිදිනවා. දැන් අපේ විනෝදචාරිකාවක් යනකොට යන ඇවිදින්න කැමැත්තෙන් නැකැමැත්තෙන්. ඉවර වෙලා එනකොට ඒක අකමැත්තෙන් එපා වෙලානේ. මේක අකමැත්තේ නෙමෙයි චේතනාව තමයි චේතනාව වික්කේ කම්ම සාදා මෙතන එකකින් වෙනවා එහෙනම් දැන් පැහැදිලිවම හිතක් සකස් වෙනවා කියන කාරණාව. මොකද්ද හිතක් සකස් වෙනවා කියලා කියන්නේ ආධ්‍යාත්මික රූපයි, බාහිර රූපයි, විඥානයයි, නාම ධර්ම ටිකයි වැඩ කරනවා කියන තැන තමයි හිතේ. එතකොට මන කියන්නේ මෙතනදී ආයතනයක් විතරයි. විඥානය කියන්නේ අර හිත ඇති කරන ශක්තියක්. එහෙම නැත්නම් මේ දැනුවත් වීමේ ශක්තිය. හිත කියලා කියන්නේ ආධ්‍යාත්මික රූපයයි, බාහිර රූපයයි, විඥානයයි නාම ධර්ම ටික එකතු වුණාම වෙන වැඩේ තමයි හිත. දැන් වැඩක් වෙනවනේ මොකක්ද ඇහෙන් වෙන වැඩේ බලනවා කියන්නේ. ඒ වැඩේ ක්‍රියාකාරීත්වය සිත. කන අහනවා කියලා එකක් සිද්ධ වෙනවා. ඒ අහන ක්‍රියාකාරීත්වය තුළ තමයි ඒ ඔක්කොම තියෙන්නේ. නාසයෙන් ආග්‍රහණය කරන එතන සිතක් තියෙනවා. දිවෙන් රස විඳිනවා, ස්පර්ශ ලබනවා, හිතනවා, යනවා, ඒ මනෙන් තමයි වැඩිපුරම තියෙන්නේ. කනවා, බොනවා, යනවා, එනවා ඔක්කොම මනෙන් එන්නේ. එතකොට මේ පැහැදිලිව පේනවා මෙතනදී ඔයත්න්ට එහෙනම් මේ හිත අපි තේරුම් ගන්න ඕනේ. අවබෝධ කරගන්න ඕනේ. දැන් හිතේ ව්‍යුහය පැහැදිලිනේ. ඈ හිතේ ව්‍යුහය වචන මතක නැති වුණාට කමක් නැහැ. එතකොට මෙතනදී අපේ හිතක් සකස් වෙනකොට මේ හිත උපාදානය වෙලා භවයට යන එක තමයි ප්‍රශ්න තියෙන්නේ. තණ්හා වුණා නම් වේදනාවෙන් තණ්හා වුණා නම් වේදනාපච්චය තණ්හානේ. පටිච්චසමුප්පාදෙති වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ඥාති දැන් අපි සසර යන ගමනක් තේරෙන මෙතන දැන් අපි රූපයක් බලලා ආ හරි ලස්සනයි නේද මේ જાති එකක් අපේ ගෙදර ගිනිච්චනම් හොඳයි හොඳයි මනවයි කියලා අපි හිතනවානේ ශබ්දයක් කියලා මම පේන වස්සන සින්දුවක් ආදී මේ જાති එකක්. දැන් මෙහෙම හිතනකොටම ඔය අපි දන්නේ නැති වුණාට ඔතන ඇති වෙනා දෙයක් මොකද්ද? මෙන්න මේ එන රූපය බැලීමට කැමැත්තක් ඇතිවීම නිසා ඇති වෙන තෘෂ්ණාව. මොකද ඇති වෙන්නේ? තෘෂ්ණාව තියෙන. නැවැත්තෝ මේ තියෙන මොන හරි රූපේ දිහා බලා ඉන්නකොට මේක ලස්සනයි හොඳයි මනයි කියලා අර මගේ කරගන්න ඕනේ චේතනාව ඇති වෙනකොටම මගේ කරගන්නවා කියලා කියන්නේ නැවත බැලීමේ කැමැත්තක් ඇති වෙනවා කියලා කියන එතන තණ්හාව ඇති වෙනවා. තණ්හාව විතරක් නෙවෙයි එතන ඇති වෙන අවිද්‍යාවත් ඇති වෙනවා. අවිද්‍යාව කියලා කියන්නේ මේක දුකක් කියලා දන්නේ නැහැ. ඇහැ කැඩුවේ දුකයිද සැපයිද? දැන් ඔය ඇත්තන්ගේ මං අහනවා දැන් ඇහැ කැඩුවනේ සැරේ. ඇහැ වයසට ගියාද නැන්ද? ඇහැට ලෙඩ හැදුන්නේ නැන්ද? ලෙඩ හැදුණා නේද? ඇහැට ලෙඩ හැදුනා, ඇහැ වයසට ගියා, නෑ ඇහැට කන්නඩ දාන්නේ කියලා කිව්වේ නෑ ඉස්සෙල්ල. ඇහැට සුද යදිනවා, කොට කාච දාන්න එනවා. එහෙනම් ඇහැ කඩගුවන් මේ හැදුවේ දුකද සැපද අපි? දුකක් කන්න තියෙන්නේ. ඉතින් ආයපාරක් ඉපදිලා ආයපාරක් හැදුවෙත් ඉච්චර. එහෙනම් මේක දන්නේ නැති ඉන්න තමයි අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව එහෙනම් එහෙනම් දුක්ඛය දන්නේ නැහැ. මේකට හේතුව තණ්හාව නේද? ඒක දන්නේ නැහැ. අවිද්‍යාවයි තණ්හාවයි හින්ද අපේ කැමැත්ත ඉන්නම මේ ඇහැ හදාගත්ත. ඇහැ විතරද හදාගත්තේ? කන, නාසය, දිව, කය, මන මේ ඔක්කොම හදන්නේ අපේ කැමැත්තේ. ඒ හදන්නේ කැමැත්තෙන්, ඒ කියන්නේ තෘෂ්ණාවෙන්, ඒක ඇතුළේ අවිද්‍යාව තියෙනවා. ඒතර අවිද්‍යාවයි තෘෂ්ණාව එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. දැන් එහෙනම් රූපයක් දිහා බලනකොටම ලස්සනයි හොඳයි මනවයි කිය කියා යනකොට මොකද වෙන්නේ? අපේ එක්ක අවිජ්ජාට යනවා. හොඳයි මනවයි කියපුවම අවිජ්ජාට යනවා. ඒක දැකපු ගමන්ම තව ටිකක් වෙලා යනකොටම දෝමනස් වෙනවා. දැන් අපි හිතමු ලස්සන කාන්තාවක් පුරුෂයෙක් ඉන්නවා කියලා. එයා දිහා බලනකොටම ලස්සනයි කියලා හිතනකොටම තව ටිකක් වෙලා බලා ඉන්නකොට ඔන්න පේනවා මූණ නේද? නහය ඇදයි, කට ඇදයි, ඇහැ ඇදයි, කොණ්ඩේ හොන්නේ. කොණ්ඩේ පැහිලා නම් මනම් පේනවා. එහෙනම් අර අවිජ්ජාව මොකද උනේ? ව්‍යාපාදයක් බවට දෝමනස්යක් බවට පත් වෙනවා. පොඩි වෙලායි නේද කියන්නේ. එක්ක අපි බලා ඉන්නකොට අවිජ්ජාත් දෝමනස්යෙන් දැන් මේ දෙක තමයි අපි සසරේ යරයි යන්නේ. ප්‍රධාන දෙක මොකක්ද අවිජ්ජාවයි දෝමනස්යයි නම් හිතක් ඇති වෙනකොටම අනිවාර්යයෙන්ම හැම කෙනෙකුටම සාමාන්‍ය කුජලයන් හැම කෙනෙකුටම ධර්මය දන්නේ නැත්නම් එක්ක අවිජ්ජාවට යනවා එක්ක දෝමනස්යට යනවා. එහෙනම් යම් කෙනෙක් අවිජ්ජාවට දෝමනස්යට යනවා නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේක හිතෙන් ඇති වෙන අකුසලයක්. අකුසලයක්. ඉතින් මේකට යනවා නම් මේක අකුසලයක් තුළ සාමාන්‍ය කෙනෙකුට පෙන්න තුන මතක තියාගන්න අකුසල චිත්තයක යම් කෙනෙක් නැරුණොත් එයා උපදින්නේ කොහෙද? සතර අපායයි. බාගතුන්ගේ දේශනා කරනවා පිළිගත්තත් නැතත් කරන්න දෙයක් නෑ බාගතුන්ගේ දේශනා කරනවා යම් කෙනෙක් අකුසලයකින් මරුණොත් උපදින්නේ කොහෙද? සතර අපායමයි. අකුසල චිත්තයකින් ඒ වගේම භාග්‍යතුනාගේ මෙන්න මෙහෙම කියනවා මිනිසෙක් කියලා ඉපදුණු අපේ නැවත මිනිසෙක් වෙනවා කියන එක කණකැස් බෑව වියසිදුරෙන් ආසබන්න. ඒ කියන්නේ අර විය ගහක් කැඩිලා යන්න ඕනේ මුහුදට. යන්නේ නෑ. මොකද ඒ දෙයින් දිරනවා. ඒ තරම් මුහුදට කියන්නේ ඇලේටවත් යන්නේ නෑ තරම්. මේ ගියපුවාම අර එක හැක් තියෙන කැස් බෑවේ කවුරු 100කට හැරෙයි නුඩට එන්නේ. එන්නේ නැහැ. ඉතින් ආවත් අර එළිය ගහේ සුදුරෙන් බලන්නත් එකයි. හඳ පායලා තියෙන්නත් ඕනේ පුංසඳ. ඒ කියන්නේ වෙන්නේ නැහැ කියන එක කියන්න බැරි හින්දා ඒ තරම් දුර්ලභයි කියලා කියලා තියෙනවා. ඇයි අපේ හිතේ ඇත්තෝක නේද? දැන් ඔක බොරුවක්ද? දැන් ඔය ඇත්තන්ගේ මම නිකන් අහනවා. ඔය ඇත්තෝ දැන් වාහනයක යනවා. වාහනයක යනකොට මේ ගොඩක් අපේ හිතේ පුරුදු කරලා නැති ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. මේ විහිළු කරලා සෙල්ලම් කරන්න බෑ මේ වැඩෙත් එක්ක. ඔන්න වාහනේ හැප්පෙන්න යනවා. ඈ දුන්නු දාන මතක් වුණේ කාටද? දැන් මම මෙහෙම දන් දුන්නා, මෙහෙම කරා, මෙහෙම කරා, මෙහෙම විහාර විහාරස්ථාන හැදුවා. නෑ නේද? ඒ වෙලාවේ මරණත් වෙනනම් තරහින් නේද මන්නේ? අර අර මිනිස්සුන්ට තරහ කරනවා ඒ හැප්පිච්ච එක. ධර්මයේ දේරුම් ගත්තගෙන අවබෝධ කරගත්තගෙන හතර අපායේ මිදිච්ච කෙනාට එහෙම වෙන්නේ නෑ. එයාගේ චිත්ත වේතිය එහෙම වෙන්නේ නෑ. එයාට තියෙන වාසිය කංගල මේ ක්‍රියාවලිය අවබෝධ කරගෙන තියෙනවා. මේ හිත හැදෙන ක්‍රියාවලිය. මෙතන මේ සිතක් විතරයි. මේ රූපය දැක්කට පස්සේ මෙතන ක්‍රියාත්මක වෙනවා මොකද? සබා ධර්මයේ ක්‍රියාකාරීත්වය. එයා හදන්නේ එයාට බේරෙන්න පුළුවන්. අනිත් කෙනාට බේරෙන්න එයා දන්නේ නැහැ. දැන් වෙන වෙන චිත්තයක් එන්න එනවා කියන එක හරි කලාතුරකින් ඔය ඔය ඇත්තන්ගේ ගෙදර දොලේ එදිනදා වැඩ කරනකොට ජීවිතේ බලන්න වැඩිපුරම කුසල් තුන් සිතුවිලිද හිතට එන්නේ කුසල්ද එහෙම නැත්නම් වෙන මොනාරි විකාරද කියලා බලන්න. එදින්දා ජීවිතේ නම් අන්න එතන තමයි භයානකම තියෙන්නේ. අපි කමඨහනක් වඩන්නේ නැත්තම් යම් කිසි විදිහකට භාවනා ප්‍රගුණ කරන්නේ නැත්නම් යෝනිසෝ මනසිකාරයක් පවත්න්නේ නැත්නම් මේ යෝනිසෝ මනසිකාරය පවත්න එක අමාරුද ලේසිද? අමාරුයි. ලෝකෙදී අමාරු වෙන්නේ. ඔක්කොම කරන්න පුළුවන්. ගෙවල් හදන්න පුළුවන්, දොරවල් හදන්න පුළුවන්, ගෙවල් දොරවල් හදන්න පුළුවන්, යාන වාහන ගන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්, දේපොළ හම්බ කරගන්න පුළුවන්, සල්ලි ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි නිවන් දැකීම වැඩි ඔක්කොටම වඩා අමාරුයි. එක්කම අතහැරලා හිතත් එක්ක දෙන්න ගනුදෙනුවක් තමයි තන තියෙන්නේ. හිතේ යථාර්ථය තේරුම් ගත්තා නම් අවබෝධ කරගත්තා නම් පුදුමාකාර නිවීමකටපත් වෙනවා. ඒතර හිත සකස් වෙන හැටිත් බයට යන්න සකස් වෙන හැටිත් මම පෙන්වනවා. ඒක නිරුද්ධ වෙන හැටිත් පෙන්වනවා. එතකොට මොකද්ද කරන් තියෙන තමන්ට කැමති එක තෝරගන්නයි තියෙන්නේ. තේරෙනවද කොහොමද අපි යන්නේ කියලා දැනගන්න කොහොමද අපි බේරෙන්නේ කියලා දැනගන්න. දැන් හිතට දෙනවා මෙහෙම ගියොත් මෙහෙම වෙනවා මෙහෙම ගියොත් මෙහෙම වෙනවා. එහෙනම් හිත යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රඥාවන්ත පුද්ගලයා තේරුම් ගන්නවා මේ විදිහටයි යන්න ඕනේ කියලා. දැන් මේ කුසල සිතුවිලි මතක් කරගන්නවා කියන එක ලේසි නෑ. භාවනා පුරුදු කරපුවාම භාවනා පැත්තටම යනවා. අපේ හිත කියනවා නෑ නෑ එහෙම වෙන්නේ නෑ කියලා. නමුත් මොකද හිතේ එක්ක අභිඥාව එක්ක දෝමනසය. ඔය දෙකමයි තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ රූපයක් දකිනකොටම අපි අභිනන්දනය කරනවා. රූපය තව තවත් සතුටු වෙනවා. ප්‍රකාශ කරනවා ඒක බහ ගන්නවා. අභිනන්දති අභිවදති අජෝසායතිත්ත. ඒ කියන්නේ අපි රූපයක් දැක්කනම් අපි දැන් රූප එක එක ඒවා ඔහොම බල බල බල බල බල බල ආ හොයන්න අපි කැමති වෙන්නේ නැහැ දැන් අපි ගත්තොත් එහෙම ටීවී එකේ තියෙන අර රිමෝට් එක අරන් ඔබ ඔබ හොයන්න කැමති එක දකමැති එකද? කැමති ඒක හොයලා මොකද කරන්නේ? මම කැමති එක හම්බුනාම ආ මම හොයපු එක හම්බුනා කියලා ප්‍රකාශයක් කරනවානේ. මේ ටෙලිනාට කැමති කියනවා කියලා කියන්නේ. ඒක කවුරුවත් නැත්නම් හිතෙන් කියාගන්න ඒ මොහොතේම තමන් කැමති එක හම්බුනා. ඒක බහ ගන්නවනේ ඊළඟ දවසේ තතහමට අටහමට වාඩි වෙලා. හ්ම්? බහ ගන්න. එහෙනම් එතනදී නන්දියක් ඇති වෙනවාමයි. නන්දිය කියන්නේ මොකද්ද? තණ්හා. එහෙනම් උපාදානයක් ඇති වෙන්නද තණ්හාව තුනන? තණ්හා පත්‍ය තණ්හා පත්‍ය කරගෙන උපාදාන වෙනවා. උපාදානය කියන්නේ හරියට account එකක් වගේ. account එකට සල්ලි බා ගන්නවා. මොකක් කරන්නේ? ඊළඟ සැරේ ගියා හදාගන්න. කරන්නේ. මේ එක එක විදිහට තමයි ඒකේ හැදෙන්නේ. තමන්ගේ જાති හැදෙන්නේ මේ භවයට අනුව මොකද්ද භවය කියන්නේ ගතිය. තමන් ඉන්දියාප්ප ගන්න කැමති නම් ඉන්දියාප්ප ගන්න තමයි කීයක් කර කියන්නේ. දාගන්න. එහෙනම් ඉන්දියාප්ප ගන්න ගයක් හදනවද නැද්ද? හදනවා. ඒක මනුෂ්‍ය ලෝකේ වෙන්නත් පුළුවන්. පෙරේතෙක් වෙන්නත් පුළුවන්. නෑ ඉන්දියාත් පෙරේතෙන්ද කැහැ. ඊළඟට නේද බල්ලෙක් වෙන්නත් පුළුවන්, පණුවෙක් වෙන්නත් පුළුවන්. ඉන්දියාත් කෙනෙක් කෑමේ අවශ්‍යතාවය විතරයි තියෙන මෙතන. කොහේ හරි හදාගෙන හදනවා. එහෙනම් මේ සසර යන එක කොහොම කොහේ ඉපදුන ප්‍රශ්නයක් නේ. නැවත මේ අවිජ්ජා දෝමනස්සේ ඇති වෙනවා නම් මෙතන ප්‍රශ්නේ තියෙනවා. රහතන් වහන්සේ මොකද කරලා තියෙන්නේ? ඔන්න ඔය එනකොටම හිතක් ඇහැට එනකොට ඒ කියන්නේ ඇහැට රූපයක් දකිනකොටම එයා දකිනවා මෙතන ඇහි සතෙක් පුජ්‍යලයක් නොමේ නැති බව. ඒ වර්ණ රූපයේ සතෙක් පුජ්‍යලයක් නොමෙත් නේ ධාතු අතර හිරිතුරිය. විඥානය කියන්නේ මේ දෙක එකතු වීම නිසා හටගත්තු දෙයක්. ඒක ඇති වෙන තැනම නැති වෙනවානේ. නැගිලි කුර ගැහුවා දෙකපත් වුණා අර දෙක නිසා හටගත්තා ඒ හටගත්ත නිසා ඇති වුණා මිසක් එහෙම නැත්තම් එතන එක අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරත් ඒ විදිහමයි එතනත් ඇති වෙච්ච තැනම නැතිලා යනවා. ඒවා චෛතසික සමූහයක් විතරයි. බලාගෙන ඉන්නවා කියලා ක්‍රියාකාරියක් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. එවන රූපේ දිහා බලා ඉන්න කවුද බලා ඉන්නේ ඇහැද? වර්ණ රූපයේද චක්ක විඥානයේද? නාම ධර්ම බලන්නේ නේද? එහෙනම් සබා ධර්මයේ ක්‍රියාකාරීත්වයක් නිසා එතන සතෙක් නෑ, පුජ්‍යලයක් නෑ, මමෙක් නෑ. මම කම්මස්ස කාරකෝ නැත්තේ. ඒ කියන්නේ ක්‍රියාවක් තිබ්බට කරන්න කෙනෙක් නැහැ. කවුද බලන්නේ? බලන කෙනා පෙන්වන්නේ මෙතන. බලන කෙනෙක් නැහැ. ආහන කෙනෙක් නැහැ. රස විඳින කෙනෙක් නැහැ. ස්පර්ශ ලබන කෙනෙක් නැහැ. නේද? ඉතින් මෙතන තියෙන සබා ධර්මයේ පටිච්ච සමුප්පන්න ක්‍රියාදාමය තමයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ ක්‍රියාදාමයක් තියෙනවා. ඒ හේතු ප්‍රත්‍ය නැති වුනහම ඒකත් නැති වෙනවා. එහෙනම් ওই විදිහට ගිහිල්ලා දිගටම ප්‍රගුණ කරොත් එක දවසෙ එක මොහොතෙන් කරන්න බෑ. මේ ඇහැට රූපයක් එනකොට මෙතන තියෙන හිතක ක්‍රියාකාරීත්වය. නේද? කණ්ඩ ශබ්දයක් එනකොට මෙතනක් තියෙන හිතක ක්‍රියාකාරීත්වය. නහයට ගඳ සුවඳක් එනකොට මෙතන තියෙන්නේ සිතක ක්‍රියාකාරීත්වය. එතකොට නේද? දිවට රසක් එනකොට, කයට ස්පර්ශයක් එනකොට, මනට මොන හරි සිතෙල්ලක් එනකොට ඇවිදිනකොට පවා ඇවිදින්නේ වම් කකුල තියන්නේ සිතකින්. දකුණු කකුල තියන්නේ හිතකින්. එතකොට එදිනෙදා ජීවිතේ කොච්චර ඇවිදිනවද මේ අවිජ්ජා දෝමනස්සේ. එහෙනම් අවිජ්ජා දෝමනස්සයක් නැතුව ඇවිදින භාවනාවට කියන සක්මන් භාවනාව කියලා. දැක්කද සිහිය පිහිටවන්නේ මේ මොහොත එතන. මේක මෙහෙමයි කියලා. එහෙනම් එදිනෙදා ජීවිතේ බලන්න අපේ වැඩ කරනකොට යනකොට එනකොට කනකොට බොනකොට හැම තැනම මෙතන සකස් වෙන්නේ සිතක් කියන එක හැම කෙනෙක්ම දකින්න පුළුවන් නම් මහා පුදුමාකාර ගැළවිල්ලක් එතන සිද්ධ වෙනවා. ඒ සිතක් ක්‍රියාකාරීත්වය දකිනවා නම් එතන සතෙක් නෑ, පුජ්‍යලයක් නෑ, මමෙක් නෑ. ඒ හැම හිතක්ම ඇති වෙන තැනම නැති වෙනවා. නැති වෙනවද? උදේ තිබුණ හිත කාටවත් දැන් තියනවද? නෑ. එහෙනම් මේ හිත හැම මොහොතකම ඇති වෙලා නැති වෙලා යන නම් මේ හිත අනිත්‍යයි. නැති වෙලා නැති වෙලා යන හිත මගේ කරගන්න කිව්වොත් දුකද නැද්ද? ඒක දුකයි. එහෙනම් මේ හිත අනිත්‍ය නම් දුක්ඛ නම් මගේ කියලා ගන්න වටින් දෙයක් නෙවෙයි. එක හිතක පින්නතුනේ ආයස චිත්තක්ෂණිකයි. ඒක තත්පරයකයි නෙමෙයි චිත්තක්ෂණිකයි. මේක හිතා ගන්න බැරි තරම් කුඩා වෙනවා. එහෙනම් අනුන්ගේ හිත දිනා ගන්න මේ වැඩ කරන්නේ. අනුන්ගේ හිත දිනා ගන්න දෙයක් තියනවද? තමන්ගේ හිතවත් චිත්තක්ෂණිකයි නේ තියෙන්නේ. එහෙනම් මේ තරම් හිතක් එක්ක මේ වගේ හිත සිතක තියෙන දේවල් අපි අර අවිද්‍යාවෙන් ගොඩ ගහවගත්ත දේවල් කරගෙන යන්න තමයි පුදුමාකාර බැගරිල්ල දවසේ දඟලන්නේ. ඉතින් මේ ලබාගත් මානසික ජීවිතේ නිවන් දකින්න උත්සාහ කරන ඊට වඩා හොඳ නේද? චිත්තක්ෂණ එකක ආයශත් වෙන හිතක් අපිට කරන්න යන්නේ කොච්චර දුකක්ද නේ? මේක එක හිත මෙච්චරයි. මෙතනින් ඉවර මේ පොඩි මොහොතක් එනම් මහා වේගයකින් ඇති වෙලා නැති වෙලා යන හිත අපිට පුළුවන්කමක් තියෙනවා මේක අවබෝධ කරගෙන මේක යථාර්ථ දැනගෙන සබා ධර්මයේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් බව අවබෝධ කරගෙන ඒ හිත ඒ තැනම සිඳලා දාන්න. සිඳිල යනවා. එහෙනම් විලෙන්නේ නැතුව සිඳිල යනවා. ඒක තමයි චිත්තාන පස්සනා කියලා. මොන හිතාවත් එච්චරයි නේද? රාග හිතක් ආවත් එච්චරයි, දේස හිතක් ඊරිසියා මොනවත් එච්චරයි. ඒක හිතක් විතරයි. මොකක්වත් නෑ ඒක. එච්චරයි. එහෙනම් සුදුමාකාර නිවිල්ලක් නිවෙන්න පටන් ගන්නවා. එහෙනම් පැහැදිලිව පේනවා ඔයත්න්ට මෙන්න මේ තමන්ගේ අභිජ්ජා දෝමනස්ය නැති කරගන්න පුළුවන් මොකෙන්ද මේ හිත ගැන අවබෝධ කරගෙන මේක තමයි කියන්නේ චිත්තේ චිත්තානුපස්සේ හිත කරගන්න හිතතර මෙහෙම නිවීමක් තමයි සිතේ නිවීමක් කියලා කියන්නේ ඒ නිවීම සබහාටම නිවීමක් බාටපත් වෙනවා අපේ අරහත්ත්වයටපත් වෙන දවසට එනවා මේ සමාධිය පිළිබඳ කරපු දේශනාව මේ සංසුළු දෙනාගේම නිවීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා මම ආශිර්වාද කර. අරමුණු ඒ ආකාරයෙන් සිද්ධ වෙන්න අපේ මේ දැස් කරගත්තා සියලු කුසල් ධර්මයන් පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සියලු දෙවියන්ට අප නමින් මේ පරිලෝක ගියා වූ සියලු ඥාතීන්ට මේ සියලු කුසල් ධර්මයන් පුණ්‍ය ශක්තියෙන් අත්පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එමනම් සියලුම දෙනාට අපි මේ විදිහට දෙවියන්ට සියලු සත්‍යයන්ට මේ විදිහට අපි පුඤ්ඤානුමෝදනා කරමෙත්තා සම්හේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සම්මේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා තිරුවන් සරණයි වෙතුනි ඔබ සමන් දුන් එම ධර්මානුශාසනාව ප්‍රවෘත්ති දේශකයන්න් වහන්සේ කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජ්‍යපාද නැල්සිරිපුර ධම්ම කුසල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාස්ත්‍රීය සේවාවන්ට තරතවත් ශක්තිය දහිරිය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කරමු. සදිනතුනි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඉදිරි ධර්ම දේශනාවන්හි දායකත්වය ලබා ගැනීමට විමසන්න අපේ දුරකථන අංකයේ 0112 697 140 0112 142 බෞද්ධාගමික අංශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 ඔබට පිරුවන් සරණයි. Thank you.